ධර්මානුශාසනාව. අද දේශකයන්න් වහන්සේ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ ශ්‍රී කල්යාණ ධර්ම යෝගාශ්‍රමය අධිපතිව වැඩ විස අපවත් වී වදාළ කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ හඳයි දැන් <clears throat> මාස දෙකකට පස්සේ මේ අපේ පන්ති ආරම්භ කරන්නේ. දැන් ප්‍රාර්ථනා කරනවා රත්නස්පේත් සියලුම ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයට සම්නිස්ථානටත් අපාපැසුරු කරන්නා ස්ථානවලට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සංඝයාගේ පිහිටෙන් මේ සෑම දිනාටම මේ දරන්නා උත්සාහයේ <clears throat> ධර්මඥානෙ දිනු කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම අද ටිකක් <clears throat> අමාරුවෙන් තමයි වචන සමහර විට පැටලෙන්න පුළුවන් මේ සත්‍යක අමාරුවක් තියෙනවා මේ ඒක පරිස්සම් කරමින් ඕන අධේශනා කරන්න. <clears throat> හොඳයි අද මේ කීප දෙනෙකු ඉල්ලීමක් තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ කවමදාකත් අහලා නැහැ කියලා. නමුත් අපි මීට කලින් අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළා තියෙනවා. නමුත් බොහෝ මෑතකදීන් දේශනා කළේ නෑ තමයි. මගෙත් මතක හැටියට. ඉතින් දැන් මේ පැමිණී සිටින බොහෝ දෙනෙක් ඒක අහලා නෑ. නමුත් අග්ගඤ්ඤ සූත්‍රය කියලා කතා කරනකොට <clears throat> ඒකේ විද්‍යාත්මක පදනම අල්ලා ගැනීම ටිකක් කල්පනාවෙන් සිහියෙන් යුක්තව කරන්න ඕනේ. ඒ විද්‍යාත්මක පදනම කිව්වහම මේ බුදුහාමුදුරුවෝ මේ මේ ජීවීව ශක්තිය ජීව ශක්තිය ලෝකයේ ඇතුල් ඇතුල් වෙන්න ලෝකයට ඇතුල් වෙන්න මාර්ග පෑදිච්ච හැටි වාසෙට්ට කියන ආම්දුරු කෙනෙකුට දේශනා කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ <clears throat> දේශනාවේ තියෙන්නේ මේ අද සමාජයේ පාවිච්චි කරන වචන දේශනාව තේරුම් ගන්න නම් මේ වචනවල මූලාර්ථය හොඳටම වටහා ගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් සප්ත කියලා ගත්තාම අපි සප්තුයි කියලා ගන්න ගන්නවා. නමුත් එතන මේ සප්තුයි කියන වචනේ අපාදහස් කරන එක නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ ඇලීම ඇලීම කියන එක. මේ ඇලීමේ තත්ත්වය පෙන්වන්න උන්වහන්සේට හුඟක් කාරණා මෙතෙන්ට සම්බන්ධ කරගන්න සිද්ධ වුණා. ඒත් දැන් මේකේ මුල් නිදහනේ මෙන්න මේකයි මොකද්ද? වාසිට්ඨ කියලා බ්‍රාහ්මණ වංශිකේ වාසිට්ඨ වංශී බ්‍රාහ්මණ ආමතුල් කෙනෙක් මහාන වෙලා එතකොට බ්‍රාහ්මණයන්ගෙන් සමහරු මහාන වුණා සමහරු බෞද්ධ දර්ශනයක විරුද්ධ වුණා ওই දෙගොල්ල වර්ග දෙකක් එතන මේ අදහස් ඒ විදිහට මේ වෙනස් වුණේ මොකක්ද වර්ග දෙක ආත්මලාභය එදිනෙදා ජීවත් වීම ව්‍යාපාරික ස්වરૂපයේ ගත්ත බමුණු කොටසක් කියලා. ඒ වගේම ඒවන් ඉක්මෝලා ගිය ඊට වඩා ඥානයේ දියුණු වෙච්ච බ්‍රාහ්මණ බමුණු කොටසක් හිටියා. ඒලා මේ සසර දුක සංසාර මේ මේ ගතිය මේ ආදී දේවල් හුඟා ගැන එලා හොයන පිරිසක්. ඒතකොට ඒ පිරිස තමයි මහණෝ. අර එච්චර දියුණු නුවණක් නැති ඇති දියුණුවක් නැති පුද්ගලයෝ අර ඒක ව්‍යාපාරික ස්වරූපයකට හරවගෙන මිනිස්සු රවටාගෙන කන පැත්තට හැරෙනවා. එතකොට මේ බුදුහාමුදුරන්ගේ දේශනාව ඒ විදිහේ ව්‍යාපාරික தත්වයක් හරියාකාර සංවිධානය කරන්න උන්වහන්සේගේ ඉගැන්වීමෙන් ඉඩ ලැබුණේ නැහැ. ඒ මොකද උන්වහන්සේ පෙන්වුවා මේකේ ලෝකීය ඇත්ත. ඒතකොට බොරු නොපෙනෙන දේවල් බොරු රවට රවට කාපු මිනිස්සුන්ට අරක ලොකු පහරක් වෙනවා. අන්න ඒකෙන් බ්‍රාහ්මණ වංශිකේ තරහ වුණා. ඒ තරහ වෙච්ච කොටසේ මට්ටම නොදියුණු නුවණ. ඒකට මේ මහාන වෙච්ච කොටස හොඳ දියුණු නුවණක් ඇති කුජලියෝ. තව සමහරු රිංගුවා ශාසනය ඇතුළත ශාසනය විනාශ කරන අදහසින්. දවය ඔත්තුකාරයෝ වගේ එලා රිංගුවා ශාසනයේ ඇතුළත ශාසනය රිත්ති කරන අදහස. එහෙම කරසුකුත් හිටියා. නමුත් કોઈ කවුරුත් බුදුහන්සු තල්ලු කළේ නැහැ, වීසු කළේ නැහැ. ඒ අයට ඉදිරි දුන්න කොන්න එකක් කරන්න. අන්න වීරත්වයේ තියෙන බල ලකුණක් ඕක. අර වීර හිත කියන. වීර හිත කියලා කිව්වේ වෙරක් ඇති හිතක්. වෙර නිකම් හැදෙන එකක් නෙමෙයි. හැම පුළුවන්කාරකමක්ම එක්කාසු වෙච්ච හිතේ වෙරක් තියෙන ශක්තියක් තියෙනවා. අන්න ඒකට වීර හිත කියනවා. අපි මේ වීරයයි කියන්නේ මේ මැස්සෙක් මැරුවත් එයා වීරයෙක් කියලා. නමුත් අර වීරත්වයේ කියන එක හේතු සහිතව එන එකක්. ඒතකොට බුදුහාමුදුරුවෝ ඕනෑම කෙනෙකුට සවන්නාන්ති ගාවට ඇවිල්ලා ඕන එකක් කරන්න ඉඩ දුන්නා. හේතුව මොකද? ඒ වීර ස්වභාවය ඒ වීර ස්වභාවය Taman තුල පවතින නිසා වීර ස්වභාවය කියන්නේ පුළුවන්කාරකම අර ඇයට ඒවායේ ඒවායේ මේ එලාගේ පුළුවන්කාරකම් බුදුහාමුදුරන්ගේ පුළුවන්කාරකම් මඩින්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා බුදුහාමුදුර ඕනෙම කෙනෙකුට එන්න දෙනවා. ඔයලා මොනවද මට කරන්න කියන්නේ බව උන්වහන්සේ දන්නවා. අන්නේ වීරහිත නිසායි උන්වහන්සේ කවුරු කාගෙනවා බය නෝනේ. නමුත් උන්වහන්සේ වීරිය කළා. හැම අස්සකින්ම සංසාර ගමන පොඩ්ඩක්කෝ නවතා ගන්නට වෙනස් කරලා දෙන්නට ඒක හොඳ පැත්තට හරවන්න ඒ සෑම දෙනාටම සෑම දෙනා කෙරෙහිම උන්වහන්සේ බලාපොරොත්තු ඒ උදව් කරන්න උන්වහන්සේ සෑහෙන මාර්ග පාද පෑදුවා. අන්න ඒකයි ඒ දෙගොල්ලන්ගේ සම්බන්ධය ඇති වීමට හේතු වුණේ. ඒකට එක දවසක් බුදු පියාණන් වහන්සේ මේ වාසෙට්ට කියන බ්‍රාහ්මණ වංශික හාමුදුරන්ට කතා කරලා ඇහුවා කොහොමද در મેભાવ બલવાંશિકીઓ මේ ශාසනේ බුද්ධ ශාසනත් එක්ක බොහොම විරුද්ධයි කොහොමද ඔහෙට ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒ අයට කොයි විදිහේ සැලකිලිද කොයි විදිහේ පැවතුම්ද ඔහෙට තියෙන ඒ අයගේ පස්සිකව ස්වාමීනි මම පෙන්වන්න බෑ මිනිස්සු හැම වෙලේම කියන්නේ මම බ්‍රහ්මදිව්‍ය රාජින්ගේ කකුලෙන් උපන් කෙනෙක් කියලා. ඒ මොකද ඒ බ්‍රහ්මණින්ගේ සම්මතයක් තියෙනවා. මේ ලෝකේ මැව්වේ බ්‍රහ්මදිව්‍ය රාජිය. ලෝකේ මවල මිනිස්සු කටින් දොට්ටාව කොටසක්. ඒ තමයි බමුණු. උරේෂෙන් දොට්ටාවෙන් ඔක්කොම ශාස්ත්‍රියෝ. තුලටියෙන් දොට්ටාවෙන් ඔක්කොම මේ වෛශ්‍යෝ. කකුල් යටිපටින් දොට්ටාවෙන් ඔක්කොම සුද්ධයෝ. ඔන්න ඔහු කොටස් බෙදාගෙන උන් හොඳ තැන අරගෙන රජගොල්ලන් මෝඩ කරගෙන මිනිස්සුත් මෝඩ කරගෙන එලා ලොක්ක වෙලා එලා ඉතින් වැලුම් බිඳුම් ගන්න මහා පුදුම පුජ්‍යල වෙලා එලා සම්මත කරන් හිටියේ. ඒතකොට මේ ගෞතම ශාසනයේ ලෝකෙ පහළ වුණාට පස්සේ ඒ නැත්තංග සම්පූර්ණයෙන්ම නිකන් කඩා බිඳලා දෙදරවල ගියා. ඒතකොට ඒ අතරතුර ඊටතර භයානක තත්ත්වයක් උපන්නේ අර ඒ බ්‍රාහ්මණ වංශිකයෝ මෙතන මෙතන මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච එක අන්තිමට ලොකුම තදවල පාඩුවක් වුණා. ඉතින් ඔය ඔය අස හරි කේන්තියකින් මේ හාමුදුරුවෝ දකින්නකොට ඔය හාමුදුරුවෝ මෙතන නෙමෙයි ඒ කොටසේ කවුරු දැක්කත් දෝෂාරෝපණ කරනවා. ඔයලාට නෑ මොනම සුගතියක්වත් ඔයලා දැන් ඉන්නෙත් අපායේ. බැරිච්චාම නියම අපායට යනවා. ඔව තමසලා කරගන්න මෝඩ වැඩ අරවම ගණන් බයිනේ. පස්සේ <clears throat> බුදුහාමුදුරේ ඔක්කොම අහගෙන හිටියා බණින හැටි ඔක්කොම විස්තර අහගෙන හිටියා. අහගෙන ඉඳලා කිව්වා මේ වාශිෂ්ඨ <clears throat> එළහදන් කොටස් හතරකට බෙදලා තිනවා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා. හොඳයි හතර කොටස ගමු අපි. අරගෙන අපි <clears throat> ශාස්ත්‍රීය රාජවංශික ඒ ශාස්ත්‍රීය කුලයට අයිති පුජ්‍යලයක් අරගෙන අපි එයාගේ පැවතුම් දැස බලපුවම අපි කියමු එයා අපි දන්නවා එයා සතුන් මරනවා හොරකම් කරනවා වෛශ්‍යාකම් කරනවා නරකේ කියන සම්මත වැඩ ඔක්කොම කරනවා අපි ගම්මු ඊළඟට ශුද්‍ර කියන වෛශ්‍ය ශුද්‍ර කියන කොටසට අයිති කියන ඒ මනුස්සයා සතුන් මරන්නේ බොරු කියන්නේ හොරකම් කරන්නේ එතකොට වාශිෂ්ඨකෙන් අහනවා මේ දෙන්න සමාජයේ ඉදිරියට තිබුණා සමාජයේ විහිං පිළිගන්න එපා. එතකොට වාසෙට් කිව්වා මේ අර මොන වංශිකයා වුණත් මොන කුලේ වුණත් මේ ශාස්ත්‍රීය කුලයට ආйти වුණාට ඒ විදිහ කරන කැත වැඩ නිසා කවදාකවත් අර සමාජය පිළිගන්නේ නැහැ. එයාට පුළුවන් මම බබුණ මම බබුණ කීගේ ඉන්න මම බ්‍රාහ්මණය නැත්තම් ලොක්කා මම රජා කීගේ ඉන්න සමාජයේ මෙයාට කිසිම තැනක් නැහැ. සමාජයේ පිළිගන්නේ නැහැ. ගේකට වැද්ද ගන්නේ නැහැ. මොකද ගේකට රිංගපාන එමිණියා හැසිරෙන හොඳ නැහැ. ඒක නිසා එමිණියාට කිසිම තැනක් සමාජයේ නැහැ. අර ශුද්‍රයි කියලා හිටන් පහත් වේ කියලා සම්මත වෙච්ච පුජ්‍යලයා. අර විදිහේ ගුණ ධර්ම වලින් ජීවත් වෙන නම් ඒ මිනිස්යාගේ தත්ත්වය මොකද්ද සමාජයේ වෙන්නේ? ඒ මිනිස්යා ඕන කෙනෙක් පිළිගන්නවා ඒ පමණක් නෙවෙයි උදව් උදව් ගරුසැලකිලි සියල්ලම එමිණියා ලබනවා. ඒ ලැබීමට හේතු උනේ ඔහුගේ පැවතුම. එතකොට වාසිෂ්ඨ බුදුහාමුදුරුවෝ අහනවා මේ කියන දෙන්නගෙන් අරක සම්මතයක් මේක ස්වභාවයක් ස්වභාවය පිළිගන්නවද සත්‍යයත් සම්මතය පිළිගන්නවද සත්‍යයත් පිළිගන්නවද ඒකට අර වාසිෂ්ඨම් කියුවා ස්වාමීනි ඒක ඒකාන්ත ඇත්තක් නමුත් මම මේ පිළිතුරු දුන්නේ ස්වාමීන් වහන්සේ මේ බුදු පියාණන් වහන්සේ අහපු නිසායි නැත්නම් මගේ ගැන කිසිම කලකිරීමක් ඒක ඒකාන්තයෙන් මම පිළි අරගන්න නිසා මම පැවිද්දට ආවේ. එතකොට මේ මේ මේ <clears throat> හාමුදුරන්ට හාමුදුරන්ට ප්‍රයෝජනයේ සඳහා ඒ වගේම ලෝකයාට ප්‍රයෝජන සඳහා ලෝකයාගේ යහපත සඳහා බුදුහාමුදුරුවෝ මේ <clears throat> වාසෙෂ්ඨ කතා කළා වාසෙෂ්ඨ ඔය ඔය ඔය ඔය தත්ත්වේ උදා වෙන්නේ නැත්තම් ওই බමුණාය, ශාස්ත්‍රීයාය, වෛශ්‍ය ශුද්‍ර කියලා මේ බෙදෙන්නේ. කවුද? මොකද්ද? ඔය කාමද බෙදලා තියෙන්නේ? ඔය බෙදී එක්තරා පුංචි වස්තුවක් විතරයි. මේ ලෝක ධාතුවේ ඔය කියන පුංචි වස්තුවේ තිබෙනා වූ මේ ස්වરૂපය ඔය ඔය වස්තුව ඇතුළට ඔය ආකාරයෙන් ඇතුල් වෙන්න. වෙච්ච හැටි බැලුවොත් ඔය එක කතාවක් කියන්න මොනම යුතුයකමක්වත් මොනම හේතුවක්වත් මොනම සාධාරණත්වයක්වත් සුසුකමක් නැහැ. මොකද ඒක ධර්මයේ ස්වභාවය. ඒ ඒ ධර්ම ස්වභාවයන් විනා ධර්ම ස්වභාවයෙන් පිට මොනක්වත් නැහැ මේ ලෝකයේ ඇතුලේ මේ සිද්ධීන් ඇතුලේ ඒක ලෝකයේ ඇතුලේ කිව්වේ එකයි සිද්ධීන් ඇතුලේ සිද්ධීන් කියවම යම් යම් සිදුවීම් ඇතුලේ අර මේ ධර්ම ස්වභාවය හැර වෙන කිසිවක් නැහැ. එතකොට දැන් ඒ ධර්ම ස්වභාවය ලෝකයේ මේ සතාය කියන මේ මිනිස්යායි මේ ආදි වශයෙන් වෙන් කරලා කතා කරන මේ ජීවියා හැදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකයේ මේ ඒ ජීවසත් ජීවි ස්වરૂපේ කවදද මේ ලෝකෙට ආවේ කියලා බැලුවොත් මේ ලෝකයේ ඉස්සර වෙලා තියෙන ජීවියා පහුවෙලා තියෙන ජීවියා ලෝකෙන් කෑල්ලක්. නැතු ජීවියා ලෝකේ ජීවියාගේ ලෝකයක් නැහැ. ජීවියා ලෝකෙන් කෑල්ලක්. ලෝකෙන් කෑල්ලක් කිව්වේ ලෝකේ හැදිලා හැදිලා හැදිලා හැදිලා මේ කියන වස්තු නිර්මාණයට උවනා කරන ධර්ම ශක්තිය ඒවට කියන්නේ ඔක්කොම ධර්ම. ධර්ම කියන වචනේ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට යම් කිසි දෙයක් දරාගෙන සිටින ක්‍රියා ශක්තියට කියන්නේ ධර්ම කියලා. ඔන්න එතකොට අපි ඒකට සාක්ෂියක් නැත්තම් නිදසුණක් මෙන්න මෙහෙම පෙන්නනවා. දැන් ලෝභය කියන එක ධර්මයක්. ලෝභය කියන එක ධර්මයක්. එතකොට මේ ධර්මයේ කිව්වේ ලෝභයට ධර්මයේ කිව්වද නැත්තම් ලෝභය විසින් දරණ එකට ධර්මයේ කිව්වද? තේරෙන්නේ නැහැ. ලෝභයට ධර්මයේ කිව්වද? ලෝභය විසින් කරන කෘත්‍ය ක්‍රියාවට ධර්මයේ මේ ලෝභය කිව්වේ ක්‍රියාවකටයි. ඒ ක්‍රියාව විසි ධර්ම එකක් තියෙනවා මොන ආත්ම ස්වરૂපයක් ධර්මයි. ඒක දෙකවා පෙරේත ආත්ම කියලා. පෙරේත ආත්ම කියන්නේ අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම රඳවන්නේ ලෝභ කියන ක්‍රියාවෙන්. මොකද ක්‍රියාව බලාපොරොත්තු වෙන සිත්. තේරුණා. අන්නේ ක්‍රියාව තමයි මෙතන අර කියන පෙරේත අයිතිවාසිකම රඳවන්නේ. ඒකට කියනවා ධර්ම කියලා. දරා සිටින්නේ ඒකෙන්. ඒ ලෝභයේ තීනකම් පෙරේත අයිතිවාසිකම, පෙරේත දුක, පෙරේත පීඩාව යවිදිනවා. ඈ? නෑ නෑ නෑ කො නෑ නෑ කොයි එකක් දරා සිටින ඔක්කොම ධර්ම. දැන් අපි කියේකට සාක්ෂියක් දැන් කොහොම ගහේ තිත්ත දරා හිටින්නේ මොකෙන්ද? ඒකේ වෙනම ඒක දරා සිටින ක්‍රියා ස්වરૂපයක් තියෙනවා. ඒකේ ඇතුලේ රසායනික පැසවීමක් තියෙනවා. ඒ පැසවීම විසින් තිත්ත තිත්ත රසය නිබදවලා තියෙනවා. ඒ පැසවීමම ඊට වඩා වෙනස් පැසවීමක් තියෙනවා උග්ගයි. ඒක පැණි රහ දෙනවා. මේ ලෝභය කියන්නේ එක්තරා පැසවීමක්. පැසවීමේ කියන්නේ සිත අර නිමිත්තයි තමන්ගේ අපේක්ෂාවයි තමන්ගේ වේත් මේ ඔක්කොම අල්ලගෙන සිතෙන් අර අර ගැල ගන්න වැඩ කරනවා. අන්න ඒකට කියන්නේ පැසවනවා. ඒ පැසවිල්ල විසින් අර කියන ආත්ම ලක්ෂණ ආත්ම ස්වરૂපය තියෙනවා. එයා ඒ වෙලාවේ ඒ දුක් විඳින්න ඕන. ඒ දුක් ටික එයා විඳිනවමයි. මොන දුක්ද? පෙරේත දුක් එයා විඳිනවා. පෙරේත දුක්ඛේ මොනවටද? නැති කමෙන් විඳින දුකයි ආවිනි. ඔන්න ඕකයි ධර්ම කියලා පෙන්නන්නේ. ඒතකොට මේ ධර්ම ස්වභාවයන් මේ ලෝකේ ආරම්භ කරන සමයට එන්න බුදුහාමුදුරුවෝ එක තැනක් අල්ලගත්තා. එක තැනක් අල්ලගත්තා. ඒතකොට මේ අග්ගඤ්ඤ සූත්‍රයේ ආරම්භයේට එතන තමයි උදව් දෙන්නේ තේින්දව පටන් ගන්න. මොකද බුදුහාමුදුරුවෝ වදාළ මේ ලෝකයේ යම්කිසි අවස්ථාවක කැඩෙමින් පවතින තත්ත්වයක් උදා වෙනවා කියන්නේ. කැඩෙමින් පවතින. මේ කැඩෙමින් පවතින කැඩෙමින් පවතින තත්ත්වයක් කියුවහම මේ ලෝක શબ્දෙත් එක්ක අපේ තියෙන සම්බන්ධය ලෝක શબ્දෙත් එක්ක අපේ තියෙන සම්බන්ධය බොහෝම දුප්පත් බොහෝම දුර්වලයි. ඒ ලෝක කිව්වහම අපි වස්තුවක් ගන්නවා. මේ වස්තුවක් ගන්නවා මේක මැටි වලින් හැදිච්ච වස්තුව. මේ මැටි ගුලිය අන්න අපි මෙතන ලෝකේ. ඒකට කියවා මේ මැටි ගුලියට කියවා මෙතන මේ ලෝකේ. මනුෂ්‍ය. තවත් මැටි ගුලියක් හොයලා තියෙනවා නම් ඒකට කියවා අහවල්. මේ මැටි ගුලිය වලට පස් ගුලිය වලට මේ රොක් වෙච්ච ඒවාට අපි ලෝක කියලා වෙන් කළ නමක් අරගෙන ලෝක શબ્දය ගත්තොත් අරකයි අපේ ඔළුවට එන්නේ. නෑ, මේ මැටි ගුලිය හෝ වේවා මොකක් හෝ වේවා ලෝක කියලා කිව්වේ දෙදරල වෙනස් වෙන හැදිලා බිඳී නැති වී යන තවත් එකක් ඒ අනුසාරයෙන් හැදෙන සත්‍යයක් යම් යම් යම් තලකද තියෙන්නේ ඒ සියල්ල ලෝකයි ඒත් දැන් බුදුහාමුදුරුව මම මේ ලෝක શબ્දේ තේරුම් ගන්නයි මේ උදව් කරන්නේ ගැන කතා කරලා ඒකට පංචස්කන්ධ ලෝකේ කිව්වහම අපි අරන් තිනවා අපිව අපිව අපි මිනිහාව විතරයි අරන් තියෙන පංචස්කන්ධ ලෝකේ. නමුත් පංචස්කන්ධ ලෝකේ කිව්වහම අර අන්වික්ෂයෙන් බලේ බැලිය යුතු බැලිය බලන තරමේ ශබ්දයෝ ලෝකේ ඉන්නවා. ඒ මයික්‍රොස්කෝප් එකකින් ඕනේ බලන්න. ඒ සතත් පංචස්කන්ධ ලෝකයක්. ඇයි පංචස්කන්ධ ලෝකයක් කියලා කිව්වේ? සිත පහළ වෙන්නේ යම් තැනකද? සිතක් නැති සතෙක් නැහැ. එතකොට සිතක් පහළ වෙන්නේ යම් තැනකද? ඒ සිත පහළ වෙන තැන පංචස්කන්ධ ක්‍රියාවක් තියෙනවා. පංචස්කන්ධ ක්‍රියාව තුලිනුයි සිත කියන එක පහළ කරන්නේ. ඒ පංචස්කන්ධය කියලා කිව්වේ සිත පහළ වෙන න්‍යාය ක්‍රමය පිළිවෙල. ඒ ඒ ක්‍රමයේ යටතේ වන සිත් පහළ. ඒතකොට පංචස්කන්ධ කතාව කලින් අපි විස්තර කරලා තියෙනවා. ඒතකොට හැම ජීවියෙක්ම කුගේම සිත පහළ වෙන්නේ පංචස්කන්ධේ ක්‍රියාකාරීත්වයෙන් නිසා පංචස්කන්ධ ලෝක කියලා බුදුහාමුදුරුවෝ දාන. ඇයි ඒකට පංචස්කන්ධ ලෝක කිව්වේ? පංචස්කන්ධ ලෝක කියලා කිව්වේ පහක ක්‍රියාකාරී වෙනස් වීම සිද්ධි පහක් එක්කාසු වෙන පහක් ක්‍රියා කළයි මේ එක්තරා තැනක වෙනසක් කරන්නේ එතන පෙරලනවා ඒ පෙරලන එකට කිව්වා ශබ්ද කියලා මේ මේ ජීවි කියලා. නැත්තම් සිත කියලා කිව්වා. හැම වෙලාවෙම මේ චිත්ත වේගය. ඔන්න අපිට එතෙන්දත් එන්න වෙනවා. ওই පාරෙන් එනකොට. මොකද්ද? ওই චිත්ත වේගය. සසරට යම් කිසි දැන් සසරට සතෙක් වැටෙන හැටි අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර වෙනවා. ඒකට සසරට සතෙක් යම් දවසක වැටුණා. පැටලෙනවා කියන්නේ සතා ආරම්භ වුණා නම් යම් දවසකල ඒ ආරම්භ වෙච්ච වෙලාවේ තිබිච්ච සිත පටන් ගත්ත සිත එතන ඒ සිත එච්චරයි ඒ වගේ තව සිතක් නැහැ දෙවෙනි සිත ඊට වඩා වෙනස් ඊළඟ සිත ඊටත් වඩා වෙනස් ඔහොම ඔහොම ඔහොම වෙනස් චිත්ත පරම්පරාවක් නිසායි අර අන්වික්ෂයෙන් බලන සතා ඇතෙක් ධර්මයට ලොකුයි ඒ මොනවද? ඒකට කියන්නේ චිත්ත පරිණාම. හැබැයි මේ කාලය තුලදී මේ දේශනා කරනකොට යමක් අහන්න තියෙනවා නම් අහන්න ඕන මොකද ඒ අස්සෙන් සුද්ධ කරුණ ගත්තොත් ඒක ආයිත් අහන්න හම්බෙන්නේ. මේ මට කියන්න හම්බෙන්නේ. ඒ ලෝභේ ලෝභේ. ඒකත් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන පැතවන ස්වરૂපයේ යුක්ත ක්‍රියාදාමයක්. ඔව්. ඒ වෙනස් වෙන්නේ මහත්මයා ඒ අර කියන එකකට එක වෙනස් වෙනවා කියන්නේ. පැසවීමේ ප්‍රතිඵලය වෙනස් වීමයි. පැසවන්න පැසවන්න යම් කිසි ආශ්‍රවයක ආශ්‍රව ගතිය කියන්නේ අර හැම වෙලෙම තිබුණට වඩා වෙනස් තත්ත්වයක් ඒක උදා කරනවා. ඒක නිසා පැසවන එක තමයි හැම එකෙම කරලා තියෙන්නේ. ඒකයි ආශව කියලා හතරක් බුදුහාඳුරු වෙන් කළේ ඕකයි. හොඳයි. ඒක පැශවීමේ ප්‍රතිඵලය තමයි මේ සත්‍යයේ ක්‍රමයෙන් දියුණු වීම. එමීමගේ යෝගද පංචස්කන්ධේ නැත්තේ මේ මේ පංචේන්ද්‍රියෙන් නේ පංචේන්ද්‍රියන් කියන්නේ මේ ඇහැ කන නාසය දෙවේ මාත්‍ය ඒ ඒ ස්ථාන ආයතන කියලා කියන්නේ. පංචේන්ද්‍රියන් කියන්නේ මොකද්ද? රූපයක ආලෝකය ගන්න පුළුවන් ශක්තියක් පොතන හරි ඈ තිබුණා ඒකට කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ. ඒක ශරීරයේ ලේවල තියෙන එක. මේ අපි ඉන්ද්‍රිය පහටගත් ඉන්ද්‍රිය හයක් ගණන් ගන්න මෙතන හය. එතනින් තමයි වෙන්නේ. අර මේ ඒක ජීව පංචේ. ඒ යත්තේ හැටි. ලල්ලෝ ඉස්සරහට පණ හිතේ තියෙනවා. යාට පේනවා. නඩ ඇහෙනවා. අතෝරන්නේ. හොඳයි ඒ විදිහට තේරුම් ගන්න ඔය ඉන්ද්‍රිය කියලා. ඈ ඉන්ද්‍රිය කියන්නේ අධිපති භාවය. මොකක්ද අර ආලෝකය පිළිගන්න, ශබ්දය පිළිගන්න ඒවා තමයි අධිපති වෙන්නේ. හොඳයි දැන් මෙතන අපි අර කැළමින් පවතින ලෝකයේ ලෝක ශබ්දයේ තෝරන්න ගිහිල්ලා අපි සිත සිත දක්වා ගමන් කළා. එතකොට ලෝක කියන එක මොකද්ද? ඒකත් මේ සිත කියන එක මොකද්ද? ඒකත් ලෝක කියන શબ્දයට ඇතුළත්. ඒතකොට ඔක්කොම ලෝක શબ્දය ඇතුලේ තමයි බලපාන්නේ. ඒතකොට දැන් බුදුහාමුදුරුවෝ දාලා මේ වාසිෂ්ඨ ආම්දුරන්ට මේ ලෝකේ කැඩෙමින් පවතින කාලයක් එනවා. ඒ කාලෙට සත්තා මේ සත් සත්‍යෝ ආවස්සර වෙනවා. ආවස්සර කියනක් බෑ. ඒ බ්‍රහත් ආවස්සර කිසු චිතමත. ඒකේ තියෙන්නේ ප්‍රීති අර අර අපි විසින් කතා කරන අර පිනවන ගති ඒ වගේම තමා විසින්ම තමාගේ පැවැත්ම රඳවන්න පුළුවන් ශක්තිය ප්‍රීති භක්කා භවිෂාම කියලා කිව්වේ ප්‍රීතිය ආහාරයේ කොටස ගන්න. ඒ මොකක්ද මේ ලෝක කතාවේ බුදුහාමුදුරුවෝ කිව්වේ නැති වෙන කාලයක් කිව්වේ මේ ලෝකේ තියෙනවා එක්තරා සමතාවයක් පවත්තන ගතියක්. ඒවා තේරෙන්නේ නැත්නම් අහන්න ඕන මට. ඉතින් අවශ්‍යවස කියන්න බෑ. මේ සමතාවය කියන්නේ මේ ලෝකේ හැම එකකම එක්තරා සීමාවක්. මේකට කොටසක් තියෙනවා මේකටයි මිනිස්සු ගණක් ඉන්නවා මේකටයි සත්තු ගණක් ඉන්නවා මේ ඔක්කොම අපි හිතනකො අපිට වෙන්නේ නැහැ මේ ලංකාවේ ඉන්නේ මෙච්චරයි කියයි. නමුත් අපි දන්නවා ඒ ගාන අඩු වැඩි නොවි ගානට හැම වෙලෙම ඒ සමතාවේ ලෝකේ පවතින. ඒ මොකෙන්ද ඒ සමතාවේ පවතින්නේ? ලෝකේ තියෙන ක්‍රියාකාරීත්වයක් නිරන්තර ක්‍රියාකාරීත්වය. ඒ නිරන්තර ක්‍රියාකාරීත්වයේ උඩ ඒ ඒ වස්තුන්ගේ පැවැත්ම රැඳවීමට ඕනා කරන පැසවීමක් සකස් වෙනවා. අර අර කතා කරු පැසවීම ඒ ක්‍රියාකාරී. ඔක Hindu ආගමේ උගන්වනවා වෙන විදිහට. හින්දු ආගමේ හින්දු ආගමේ ලෝක පාලක දේවතාවා වශයෙන් දිව්‍ය රාජින් වශයෙන් තියෙනවා නටකයක් කෙනෙක් නට රාජ කියලා. ඒ රාජකය කියලා නටමින් ඒ හැම වෙලේම නටන. නටන්නේ ගිනිහුළු 12ක් එයාගේ වටේ දැල්වගෙන. ඉතින් ඒ Hindu ආගමේ උගන්වනවා බැරි වෙලාව මේ නටරාජ නැවතුණොත් නැටිල්ල ලෝකෙම ඉවරයි. මොකද එයාගේ පාලනය කරන්නේ නටනට. නැටි. ඒ මොකද්ද දැන් මේ ළඟ දවසක් ඒ Hindu කාර්යයක කතා කරන්නේ. ඒක තේරුම අපෙන් ඇහුවා. ඒ මොකද්ද කතා කරන්නේ? එලා මේ දේවත්වයට ඔක්කොම බාර දීලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. දේවත්වය කියන්නේ මොකක්ද දන්නවද? මේදී අපි ඉතින් ඉතින් පාවිච්චි කරන එකක් නේ. දේවත්වය කියන්නේ පාලනය. ඒ පාලනයක් ඇට සිද්ධ වෙන වැඩක්. නෝ දෙමිසු දෙත් ඒක. පුද්දල කොටසක් තියෙනවා දෙනවා මේ. ඒ සෑම දෙනාට ඒ පාලනය මූලිකගෙන ඒ දිවි පෙවස සංවිධානය වෙච්ච නිසා. ඒකට එයා දෙවියන් කළා වෙන් කළා අරගෙන එයා නටනවා නටන නිසා ලෝකේ තියෙනවා. මේ මොකද්ද පෙන්වී අර බුදුහාමුදුර අග්ගඤ්ඤ සූත්‍රයෙන් පෙන්වන්න පෙන්වන එක. මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය යම් කිසි කාල සීමාවක ලෝකයේ පවතිනවා නම් ඒ පවතින කාල සීමාවේදී එක්තරා ප්‍රමාණයක භ්‍රමණයක් මේ ලෝකයේ ඇතුලේ සිද්ධ වෙනවා. ඔය මේ මොකක්ද කක්ෂය කක්ෂය හැදිලා කක්ෂයකින් අපි අයින් වුණේ ඒ කක්ෂය හදන්නේ ඒ භ්‍රමණයේ උදව් වෙලා. ඒකට මේ ක්‍රියාකාරීත්වයේ වේගය උඩ යම් ප්‍රමාණයකට අයින් කරපුවා නිෂ්කර්ෂණ ආදී ඒ අර බුදුහමඳුර වදාලා අර මැරෙමින් පවතින නැතිවීමින් පවතින කාල සීමාවේ සීමාව අල්ලගන්න බුදුහාමුදුරුව පෙන්නවා ආබස්සර එවකට ඉන්න සත්‍යෝ ආබස්සර කාය ආබස්සර කායේ කිව්වේ අර එවකට සිටින තීන ශක්තිය ජීවි ශක්තියේ පැවැත්ම රඳවන්නේ රඳවන්න පුළුවන් අර චිත්තම අර වේග මට්ටම විතරයි. එතකොට අර වේග මට්ටමේකවත් කොයි වේග මට්ටමද? ධානයට සමවැදිලා. <coughs> ධානයට සමවැදිලා. යම් කිසි උත්තරයක් ඔය ධ්‍යාන හතරෙන් එක්තරා ධ්‍යාන මට්ටමක එක්තරා සීමාවකදී ඔය ආභස්සර තත්වයට වැටෙනවා සිත. ඒ ආභස්සර තත්වයට සිත වැටෙනවා. ඔන්න දැන් ඒ උත්තරයෝ ආවස්සර බ්‍රහ්ම ලෝකයේ කියලා වෙනම භූමියක උත්පත්ති ලැබෙන මැන්න. ඒකක්. ඒ කොහොමද ඒ කලේක? ඒ தත්වයට සිට එනකම් පාලනයෙන් එයාගේ ස්වෛරී පාලනයෙන් සොකී පාලනයෙන් එයා ඒ සිට එතෙන්ට ගත්තා. ඒ අරගෙන ඒක හේම පවත්ත ගත්තා. පවත්ත ගත්ත නිසා යාට හම්බ වුණා අර ඉදිහා විශ්වාස කරනවා. එතකොට ඒක ඒ තරම් පාලනයකින් කරන්න සිද්ධ වුණේ මොකද? ඒ ආභස්සර ස්වરૂපේ කඩා බිඳ හෙළන ආභස්සර ස්වરૂපේ කඩා බිඳ හෙළන හේතුන් මේ ලෝකේ තියෙනවා. ඒ தත්වෙට හිතපත් කරගන්න ඉඩ නොදෙන හේතු අප්‍රමාර්ථයි. ඒ හේතුන් අස්සේ මේ ආභස්සර කියන රූපය ගණ්ඩ සාධාරණ තැනැත්තා ඒ හේතුන් අයින් කරගෙන මේ හේතුන් කියලා කිව්වේ මොනවද? මේ හේතුන් කියලා කිව්වේ තමන්ගේ ඉන්ද්‍රියන්. අර කඩන මට්ටමට සිත් පහල කිරීමට ක්‍රියාකාර කරවන නිමිති ලෝකේ තියෙනවා. ඒ නිමිති ස්පර්ශ වෙනකොට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කෙලොයි පස් පැත්තේ. අරක කඩන්න හේතු වෙනවා. ඉතින් චාරයට ඉතින් බොහොම අමාරුවෙන් අර தත්ත්වය හදාගෙන එයා ඒවා පාලනය කරගෙන හිටියම් එයාට ආබස්සර කියලා කියනවා. දැන් මෙතන කැඩෙමින් පවතින ලෝකයක් අස්සේ. ලෝකේ කැඩෙනවා. ගස් ගල් පර්වත මේ මේ ඔක්කොම අත්තර ඒ ලෝක කැඩෙන අවස්ථාවේදී ලෝකය ඒ ආවශ්‍යර තත්ත්වයට මේ සත්‍යයෝපත් වෙනවා. මේ සත්‍යයෝ ආවශ්‍යරත්වයටපත් වෙනවා. ඒ සත්‍ය ඒ ඒ මට්ටම ස්වෛරී බලෙන් මේ අවකාශය ඒ ජීවීන් ජීව මට්ටම රඳවනවා කියලා බුදුහාමුදුරු කිව්වා. ඔන්න ඔතන තේරුම් කරගන්න වීර්ය කරන්න මේ මොකක්ද ඒකේ අවදාන අර ලෝකයේ මේ සත්‍යයක් හැදීමට ස්කන්ධ පහක් මේ මේ කාම පහක් එකාසේන අපි බව අපි කලින් ඒ කාම කාම පහ එකාස වෙච්චාම ඒ කාම පහේ බලපෑම උඩ ඇලීම් පහක් නිරන්තරයෙන් වැඩ කරනවා. ඒකට ඇලෙන්න ඕන මේ ලෝකේ ඒ ඇලීමේ වේගය වැඩි වෙන්නේ ඇලීමේ වේගය ප්‍රබල වෙන්නේ මේ ඇලෙන දේවල් පීනකොට. ඒකෝටි ඇලීමේ වේගය ක්‍රමෙන් ක්‍රමෙන් මේ ලෝකීය වස්තු අඩු වෙනකොට අර අර ඇලීමේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අර කියන ආභස්සර ආභස්සර කිව්වේ මොකද්ද? එක්තරා මට්ටමක ඇලීම් ස්වરૂපයක් ඇලීම් ස්වરૂපයකේ ආබන්ධනගත තත්ත්වයක් මේ ඒ සත්‍යය හැදීම සඳහා උපකාරව ක්‍රියා කරන ධර්ම ශක්තියවල රැඳෙනවා. ඔන්න ඒ ධර්ම ශක්තිය තමයි ඔය ආවස්සර தത്വයට ජීවීන්පත් වෙනවා කියලා කිව්වේ. නැතුව මිනිහෙක් විහිංගේ අවස්ථාවේදී මේ ධානයේ සමවැදිලා එතන ඉන්න බෑ මෙතන මුකුත් නෑ කණ්ඩත් නෑ මුකුත් නෑ මේ දැන් ඔක්කොම දිය හිදීගෙන යන්නෝ යන්න ඕන අපි බ්‍රහ්ම ලෝකෙට කියලා දලිබිලි ගාලා ධ්‍යානෙ සමවැදුණා නෙවෙයි ඒ කාලේ එහෙම එකක් නෑ ඔය ඔතෙන් දෙන්න මිනිහා අන්තිම නරක සමයකට පත් වෙලා ලෝකෙ මේ කැදී බිලි නැති යන තත්ත්ව උදා වෙන්නේ සමාජයක දිහා බලපුවාම ඒ සමාජ සත්‍යෙන් කිය හැකි මේ ලෝකේ නැති වෙන තත්ත්වයට එන්නේ කියලා. ඒකට ඒ කාලේදී අර එහෙම තිබිලා මේ සියල්ල නැති වූ අවස්ථාවට එනකොට ධානයට සමාදින්න පුජ්‍යලයක් නැහැ. මේ කියේ මොන? අර කඩීමේදී ගිහිල්ලා හිටන් අර ඇලීම් ශක්තිය ඇලීමේ අර කාම ශක්ති ස්වરૂප කාම ශක්ති පහේ සම්බන්ධතාවය ක්‍රියා කරන ඊටාම සෞම්‍ය මට්ටම ගාන කොන්නෝ තෙන්ද ඇවිල්ලා හිටන් මේ ලෝක විනාශය ඔතෙන් දැවිලා කිව්වේ අර ඇලීම් ශක්තිය ඔතෙන් ආවයන් පස්සේ ඒ ජීව ශක්තිය ඔක්කොම ඒ ශක්තිය ඔක්කොම අවකාශයේ රැඳී පවතී. ඒ රැඳී පවතින අවකාශයේ තියෙන ඒ ශක්තිය මේ විදිහට නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ එම මට්ටමට ආවට පස්සේ ලෝකේ හැදෙන මට්ටමක් එනවා කියලා බුදුහාමුදුරුවෝ අදාළා. ඔය දැන් පෙන්නේ මොකද්ද මේ කියන්නේ මේකෙන් වෙන්නන්නේ මුලයි අගයි බුදුහාමුදුරු ඉස්සෙල්ලා කතා කළා. මුලයි අගයි කතා කළා ඒ අගේ අවසානයේ මුල පටන් ගන්න හැටි පෙන්නමින් තමයි මේ සත්‍යය නිර්මාණය වෙන හැටි කියන්න උන්වහන්සේ ඉඩකඩ හදලා හැදුවේ හැටි හොමයි. එතකොට බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ ලෝකේ හැදෙමින් පවතින කාල සීමාවත් වාශිෂ්ඨ එනවායි. ඒ කාල සීමාව වෙනකොට අර ආවශ්‍යර තත්ත්වයටපත් වෙච්ච ජී මේ ජීව ශක්තිය නැවත මේ ලෝකයට ඒ හැදීම පවතින ලෝකයට සම්බන්ධ වෙනවා කියලා ඔන්න ඔතනින් කතාව අවසන් කරනවා. එතකොට දැන් කතාව අවසන් කරේකේ කොහොමද මෙහි ගනුදෙනුව කෙරුණේ මේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියන මේ න්‍යාය. මේ ඊටාම ලොකු වස්තුවේ ඉඳලා අන්තිම චුට්ටි වස්තු කුංචි වස්තු දක්වා. ඒ නීතිය ක්‍රියා කරන බව ඔන්න දැන් පෙන්නලා මේ මොනවද මේ ක්‍රියා කරන්නේ? මේ සියල්ල ක්‍රියා කරන්නේ යම් යම් දැරීම් ශක්ති පමණයි වෙන කිසි දෙයක් නැහැ. අර ආවස්සර කිව්වේ මොකද්ද? දැරීම් ශක්තිය. දැරීම් මට්ටම. මොකේ දැරීමක්ද? ඇලීමක් විසින්. දැන් අපි කිව්වා අර කොහොම ගහී මේ තිත හැදිච්ච හැටි. තනි හැදිච්ච හැටි මේ උග්ගයි. ඒතකොට මේ මොකද්ද ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලය පැහිමක ප්‍රතිඵලය. ඒතකොට මේ ආභාෂර කියන කතාවෙන් මේ පෙන්වන්නේ මොකද්ද? ඒ පැහිමක එක්තරා එක්තරා නිර්මාණ සීමාවක් නිර්මාණ සීමාවක් පෙන්වුවා ඔයින් එහා ඔකට බහින්නත් බෑ නගින්නත් බෑ ඔය කාල සීමාව හැටියට ඔතනින් ඕක නවතින ඒ ඇලීම සිදුවෙච්ච සීමාව ප්‍රභාස්වර සීමාවකින් අවසන් වෙනවා කියන එකයි කිව්වේ ඒකට ප්‍රභාස්වර සීමාවකින් අවසන් වෙනවා අය. කියන ආරම්භය ප්‍රභාස්වරයි. අවසානය ප්‍රභාස්වරයි. ඒකට ආරම්භය ප්‍රභාස්වර තැනට එන හැටි පෙන්වන්න අවසානයේ ප්‍රභාස්වර වෙන වෙන හැටි පෙන්වන්න ආරම්භයේ ප්‍රභාස්වර වූ හැටි ඔය පෙන්වන්නේ. ඒ මොකක්ද? සත්‍ය සත්‍ය සසරට වැටෙන්නේ රාගය මුල් කරගෙන. රාගය මිසක් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ මුකුත් රාගයත් ඊටාම සිව් මට්ටමක් තමයි පවතින්නේ. ඒකට කියනවා අරූප රාග. ඒකට අරූප රාග කියන මේ සීමාව ට සීමාවේ තමයි සත්‍යයා කියන ශක්ති ගොනු කළා ගොනු වෙන අවස්ථාවට තමයි ගොනු කළේ අරූප රාගය. අරූප රාගය කියන්නේ මොකද්ද? දැනීමක් මතුවෙනවා දැනීම අල්ලගන්න ඔච්චරයි මොකද්ද කියලා දන්නේ නැහැ ඔන්නේ අර ඇලිච්ච මුල් ඇලෙන අවස්ථාවේ සිද්ධ වෙන සිද්ධියක් ඔය මම නිකන් දල වශයෙන් ඉස්සරහට දැම්මා එතකොට දැන් ඔය ආවශ්‍යර தත්යෙන් වෙන්නේ මොකද්ද කෙලෙස් සහිතව කෙලෙස් කියන්නේ බැඳීම් සහිතව බස්සන්න පුළුවන් සීමා ඕකයි කියන්නේ ඔන්න ඔතෙන් අර බැඳීමක තියෙද්දි ඉතාම කඩන්න පුළුවන් සීමාව මොකද්ද? ඔය ආවස්සර කියන සීමාව. ඔය සීමාවට වෙච්චහම ලෝකෙ ඔක්කොම කැඩිලා මේ මේ ඇලීම් වල සීමාව කැඩෙන සීමාවට වැටිලා දැන් ලෝකේ අවසానයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒ ලෝකේ විනාශෙච්චයි. ලෝකේ විනාශෙච්ච හැටි කියවහම මේක දිය වෙලා අරම මේවල කැළඹිලා මේ මේ <clears throat> ටික වැක්කිරෙන කැඳ හැලියට හැදෙනවලු එක එක්කෙනෙක් ලෝක විනාශෙදි කිව්වම මේ ෆස් වලට මොකද වෙන්නේ? මොනවාද හාමුදුරනේ මේ කැඳ වාගේ දිය වෙලා කොහොම නිකන් ගුලියට හිටිනෝ මේ එක එක්කෙනා නමුත් එහෙම මොකක් කැඳක් හිටින්නේ නැහැ. මේ ඔක්කොම විනාශය. මේ විනාශ වූ තත්ත්වයේ හිටි අවස්ථාව බුදුහාමුදුරුවෝ දෙවනුව පෙන්නනවා මේ ලෝකේ. ආ ආණ්ඩාන ප්‍රශ්න ඒ කාම පහේ ගොනුවීමක අන්තිම අන්තිම සුළු අවස්ථාව. ලෝක විනාශයේ වූ මෙතනවසර සසවන සතියෙහි යම් කිසි සංස්කාරණාත්මක එකක් අතරවලු. මේ පැසවන ගතියේ මේ දැන් ආබස්සර කිව්වේ ඒක ඒ පැසවන ගතිය නවත්තන්න පුළුවන් සීමාව ඒ ඇලීම් වල ඔච්චරයි. අම්දෙමසි. ඒ සීමාවට ආපු හැටි එතනත් ඇලීමක් තියෙනවා. ඒ ඇලීම තියෙන වස්තු මේ මේ මේ ලෝකේ මේ ලෝකේ කියන්නේ මේ විනාශ වෙන ලෝකෙන් එහාට තල්ලු වෙනවා. එතකොට පිටසක් වලට යනවා. අපි එකක් කන්නකොට ලෝකලා සක්වලවල් අනන්ත තියෙනවා. ඒ අනන්ත ලෝකවල ASCII මේ ශක්තිය ඒ ඒ සුදුසුසු පැත්තට ඇදී යනවා. මෙතන සත්තු නෙවෙයි ඒකට සත්වයි ගොම මේ මිනිස්සු කාක්කෝ බල්ලෝ වගේ නෙවෙයි. ඉතින් තියෙන ඇලීමක් විතරයි. බොහෝ වේගෙන් ක්‍රියාත්මක වෙන ඇලීමක් විතරයි. ඒක නවත්ත ගන්න බැරි නිසා කලින් ඇලිලා තිබිච්ච නිසා මේක නවත්ත ගන්න බැරුව ඒක එහෙම ක්‍රියාත්මක කරනවා අර මට්ටමට බෑ. ඒක තේරෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ <coughs> ඇවිල්ලා අර කැඩිච්ච සමය කැඩිච්ච සමය කියලා කිව්වේ දැන් ලෝකෙ කැඩුවා බුදුහාමුදුරුවෝ මේ විදිහේ විස්තර ඉදිරිපත් ඊළඟට <coughs> ඊළඟ පිළිවෙලින් මෙන්න මේ ලෝකේ පහළ වෙන නැති වෙන වස්තුන් කියන වටම උන්වහන්සේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා නැති වුණා ලෝකේ මොනවද නැති වුණේ කියන එක මේ ආලෝකේ සම්පූර්ණයෙන්ම ලෝකයේ ලෝකේ නැතිවීම හ්ම් මේක අත්දැකීම <clears throat> <clears throat> ඔව් වහන්සේ වදාලා මේක ජලය ජලය සත්‍යයට වත් වෙන එක. මේක පිළිබඳව පොතේ විස්තර දෙන්නේ මෙහෙමයි. කොහොමද? ඒ ඒ ඒවකට ගම් වතුර ගන්නවා. මේ සම්පූර්ණ වතුරෙන් මේ ලෝකය පිරී ඉතිරි පවතිනවා. වතුර තියෙනවනම් වතුරේ ඔක්සිජන් හයිඩ්‍රජන් දෙකම තියෙනවා. ඒක ජීව ශක්ති දෙකක්. එතකොට ඔක්සිජන් හයිඩ්‍රජන් දෙක තියෙනවා නම් අනිත් එකක්වත් නැති නැති කරන්න බෑ. බැරි කියන්නේ ඒකෙන් තමයි ලෝකේ සියල්ල පවත්වන මූල ශක්තිය දෙන්නේ. ඒ වතුර නෙමෙයි. මේ කිව්වේ මොකද්ද? ඒතදී ජලය හා සමාන. ජලය යන හැඟීම දෙන. ජලය වගේ. දැන් ඒකට අපි නිදසුරක් ගත්තොත් දැන් වීදුරු වර්ගයක් හදනවා. වීදුරු ජාති තියෙනවා. මෙහෙම ඈත තියා දැක්කහම වතුර වගේ පේනවා. අල්ලපුවම වීදුරු වගේ පේනවා. තවත් එකක් දැන් කාන්තාරවල මිරිඟුව කියලා ජලය වගේ පේනවා. නමුත් ජලය බුදුහාමුදුරුවෝ වදාරනවා මෙතන මේ ලෝකේ යම්කිසි අවස්ථාවක් එනවාය ජලය යම් තැනක පවතී නම් ඒ ජලය තියෙන තැන පවතින යම් ස්වභාවයක් දැනෙයි නම් ඒ දැනෙන මට්ටමට මේ ලෝක ධාතේ මේ සියල්ලම ඒ ස්වરૂපي ගන්නවා කියලා. ජලය නෙමෙයි ඒන්න ඔන්න ඕක අපිට තේරුම් ගන්න අමාරුයි කියලා අපි මුලින්ම කිව්වේ. ඒ ජලය නෙවෙයි වතුර නෑ. වතුර නෙමෙයි මේ. ඒ වෙලාවට අර ඒකේ ඍතු ගුණය ලෝකයේ තියෙන ඍතු ගුණය පෙන්වන්න බුදුහාමුදුරුවෝ ගත්ත උදාහරණේ ජලය වගේ එතකොට අපි ජලයේ කියන ජල શબ્දේ තියෙන නිසා ගංගාවක් මෙව අපි එක්කහය. නමුත් ජලයේ නෙවෙතන ජල ස්වરૂපයක් ගන්න තත්වයකට ලෝක යතනය කොහෙද කියන්නේ සීත ගතියෙන් යුක්ත ස්වરૂපයක්. එතකොට මේ සීත ගතියෙන් යුක්ත ස්වરૂපේ ගත්තේ කොහොමද කිව්වොත් අර ලෝකේ පවත්තන නටරාජය කියලා කෙනා ඒ උදාහරණයෙන් පෙන්නුව ලෝකේ තියෙන බ්‍රහ්මණයක් හැම වෙලෙම බ්‍රහ්මණය. ඒ බ්‍රහ්මණයෙන් කරන්නේ අර නටරාජාගේ ශරීරේ වටා තිබුණා සීනෝ ගින්දර ගිනි ජල් විහිද. ඒ බ්‍රහ්මණයෙන් තමයි මේ ලෝක රත්ත්‍රි වෙත කරන්නේ. රත්ත්‍රිව අර බ්‍රහ්මණ වේගය හැමෙන්නේ ලෝක හැම එකක්ම බ්‍රහ්මණේ වේගින් පවතින. දැන් මේ මේ මේ හැම එකක්ම මේ පැදුම් මේ ඔක්කොම චලනයක් තියෙනවා අපිට පේන්නේ. ඒ තරම් සියුම් චලනයක් ඒ ඒ ඒවල් ඒ ආකාරයෙන් පවතින්නේ චලනයේ උඩයි. මේ දිරණය කියන්නේ මොකද්ද? අර ලෝකෙට සිද්ධ වෙන එක පැදුරටත් වෙනවා. මොකද්ද? ඒ චරණේ චලනයේ ක්‍රියාකාරීත්වය අඩුවෙන් අඩුවෙන් යනකොට ඔන්න දිරුණා, ඔන්න ඉරුණා, ඔන්න කැළුණා, ඔන්න පැදුරුණා. ඒතකොට මොකද්ද උනේ? ඒක පවත්වන ශක්තිය ක්‍රමයෙන් අඩු වෙච්ච නිසායි. එතකොට මේ පවත්තන ලෝකයේ පවත්තන ශක්තිය ලෝකය කිව්වහම අප්‍රමාණ වෙනස් වෙවි පවතින වස්තු තමයි ලෝකය කියලා කතා ඒතර ගස් ගල් පර්වත ගංගාවල් මුහුදු මිනිස්සු අරුම් මුං ඔක්කොම ඔක්කොම මේ ලෝක වස්තුව ඇතුළේ අර භ්‍රමණය නිසා චලනය නිසා ක්‍රියාකාරීව උඩ නිෂ්පාදනය කරන උෂ්ණත් උෂ්ණත්වයේ විසින් විවිධ දේහ බැති දැන් මිනිස්සු ඉන්නවා උගා රත් වෙනා ඉන්නවා ඩිංග රත් වෙනා ඉන්නවා කොහෙන්ද රත් වෙන්නේ නැති අය ඉන්නවා හැම වෙලෙම එක එක ආකාර මේ මොනවද? එයාගේ ජීවිතය ඇතුලේ තියෙන භ්‍රමණය ක්‍රියාකාරීත්වය කම්පනය ඒ විසින් නිෂ්පාදනය කරන උෂ්ණත්වයේ බලය ඒ පෙන්වන්නේ. එයාගේ ඇතුළේ ජීවිතය ඇතුළේ යම් කිසි ප්‍රමාණයක කම්පන වේගයක් තියෙනවා උහුලන ගින්නක් උහුලන් නැති ගින්නක් මතක. සමහරුගේ අඩුයි. ඒ වගේම මේ ලෝකයේ එක එක දේවල් වලට එක එක උෂ්ණත්වය අවශ්‍යයි. ඒ උස්සස්සේ නිෂ්පාදනය කර ගැනීමට ඒ ඒ වස්තුවට බාර දීලා තියෙන ලෝකයේ විහිං ඒක ඇතුලේ ඒ ඒ උෂ්ණත්වයේ නිෂ්පාදනය කියන කම්මේ මේ භ්‍රමණය සිද්ධ වෙන හැමිස්සෝ. ඒක නිසා ඒක උෂ්ණත්වයක් වැඩි කරනවා. දැන් බලන්න දැන් සිංහල වේලක අපි උගන්වනවා මේ ඔය <coughs> උෂ්ණ කෑම ශීතල කෑම කියලා වර්ග දෙකක්. එතකොට උෂ්ණ කෑම වලින් මොකද කරන්නේ? අර ඇතුලේ ඒ ආහාරය දාපු හැටි භ්‍රමණය වැඩි වෙනවා. කම්පනය වැඩි වෙනවා. ක්‍රියාකාරීත්වය වේගය වැඩි වෙනවා. ඒක උඩ නිෂ්පාදනය වෙන උෂ්ණත්වය තමයි අන්න ඕවා කාලා තමයි මේ හොරි හැදුනේ ඔළුව කසන්නේ පපියේ දැවිල්ල මේ ඔක්කොම කියන්නේ මොකක්ද? අර උෂ්ණ ආහාරයේ විසින් අර ඇතුලේ ක්‍රියාකාරීත්වයක් වර්ධනය කරලා තිනවා වැඩි කරලා තියෙනවා. ඒ වැඩි කිරීම නිසා එන් උපදින නිෂ්පාදනය අර ආහාර ශක්තිය තියෙනකන් එයා විඳවන්න ඕනේ. ඒක නිසා ඒකට ඉතින් සබන් ගන්නවා අරමව ගාලා හිටන් පිටින් ඇතුල් වලට හරියන්නේ නැහැ. අරක අර විදිහේ ක්‍රියාවටපත් වෙන අඩු වෙනවා. ඒතකොට බුදුහාමුදුරු ලෝකේ අර කිව්ව ජලය හා සමාන මට්ටමකට එන එක විවේකී තේරුම මොකක්ද? අර භ්‍රමණය අඩු වෙලා දැන් කොහෙත්ම නැති තැනට ඇවිල්ලා දැන් සීතලයි ලෝකේ. මොකද උෂ්ණත්වය නැහැ. උෂ්ණත්වය නැතින කිසිම දර්ශනීය වස්තුවක් නැහැ. ශබ්දයට ගොදුරු කරන වස්තුවක් නැහැ. මො ඔය පහටම ගොදුරු කරන මුකුත් නෑ ඔක්කොම ඉවරයි. ඒ ඉවර වෙච්ච අවස්ථාවට ලකුණ මොකද්ද? ලෝකේ වතුර වාගේ සීතල දැනෙනවා. සීතලක් විතරක් ලෝකේ දැනෙන්නේ. ඒක සීතලෙන් වෙන්නේ මොකද්ද? ලෝකේ අර පවත්වන භ්‍රමණේ චලනයේ ක්‍රියාකාරී වේගය දැන් නැවතිලා. ඔන්න දැන් ලෝක විනාශය අද කළා. ඊට පස්සේ ලෝකේ අනිස් අනිස් සමහරේ ලෝකේ ඇති කරන්නේ. ආ දෙවියන් වහන්සේ වගේ යෝවා වහන්සේත් මේ කලේ යුද්ධයකින්නේ දවසින් දවසට එක එක හැදි. උන්දක් මේ ඊයේද කොහෙද පෙරේද පොතක. පොණ්ඩ වැරදිලා මේ කේන්ති ගිහිල්ලා දෙවියන් වහන්සේට. මොකද කවුද කී කෝරුකමක් කරන්නේ? මේ <coughs> නෝවගේ නැවේ හිටපෙවුම් වගේ මොනවද කලබලයක් කළා හිටන් කේලමක් කියලා. ඉතින් ඒකේ සාප එහෙමි මන් දැක්කයි පොතේ තියෙන්නේ. ඒ වගේ දැන් ඔන්න අග්ගඤ්ඤ සූත්‍රේ අදනම් <coughs> බොහොම අමාරු කිව්වේ. <clears throat> කටත් පරිස්සම් කරගෙන දිවත් පරිස්සම් කරගෙන දතත් පරිස්සම් කරගෙන ඕන ඔක්කොම කියන්න උනේ අද. ඉතින් කෙසේ හෝ වේවා අග්ගඤ්ඤ සූත්‍රය උන්න ආරම්භය අද කළා. ඒ ලෝක විනාශය වෙච්ච තැනට ගත්තා. ලෝක විනාශය උනේ වතුරෙන් වතුරෙන් ලෝකේ විනාශය වෙනවා කියලා සමහරු කියනවා ගින්නෙන් විනාශය වෙනවා. නෑ ඒ ගින්න ඔක්කොම විනාශ වෙලා ඉතුරු ඉන්නේ අර වතුර වගේ එක. ඕක කවදා හැබැයි විනාශය අරවා ඔක්කොම විනාශ වෙනවා. ඒවෙන් තමයි මුල් මුල් අවස්ථාවලදී ගින්න උපකාර වෙනවා, උතුරු උපකාර වෙනවා, නොයික ඒවා උපකාර වෙනවා. අන්තිමට ඉතුරු වෙනක තමයි බුදුහාමුදුරුවෝ දන්නේ වතුරවාදී සිසිල් තත්යකට වෙනවා. සිසිල කිව්වහම ඒකේ අර අයෝජාදම් <clears throat> මොනවද? ආයුෂ් මිදෙන මට්ටමක් නෙවෙයි කතා කරන්නේ. උන්වහන්සේ ආයුෂ් කියලා කතා කරේ නෑ. උන්වහන්සේ ඊට මෙහාට ගත්තා. අරගෙන වතුරම උදාහරණය කරා. ඒ මොකද? මේ දෙක අතරේ පවතින එකක් නිහඬ ස්වરૂපයක තියෙන දැනීමක ස්වરૂපයක් බුදුහාමුදුරුවෝ වදාළේ. සතුටර ඇලීමේ ක්‍රියාපත්‍ය ක්‍රියාපත්‍ය පවකන්ද නැති නිසාද අවස්ථාවක් ඒ අර කියන්නේ ඊට වඩා එහා මට්ටමට ජීවිත චිත්ත ස්වરૂප ගන්න බැරි ඒ තරමට භ්‍රමණය වෙන හේතුන් ලෝකේ අඩුවේගෙන යනවා. අඩුවෙලා අඩුවෙලා අර අත්තට වැටිච්චාම එතනින් ඒ සතා එතන සප්ත මට්ටම නැත්නම් ඒක ජීවන මට්ටමක් නෙවෙයි. මේ අවස්ථාවේ ඇති ස්වභාවයට ඉදිරිපුනේ එච්චරයි ඒ ඇලීමේ පවත්තන්න ඒ ඇලීම පවත්තපු ඇති ඒ ඇලීම් ගොනු මේ සක්වලින් පිට සක්වල වලට මේ සම්බන්ධ වෙනවා. එච්චරයි ඒකෙන් පෙන්නේ. හොඳයි එතකොට දැන් මේ පිළිබඳව තවත් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් ප්‍රශ්න. Thank you. නෑ එහෙම මිනිස්සුන් ඊට හම්බෙන්නේ නෑ මුකුත් නැති වෙන වෙලාවට ඔය ස්වභාවයෙන් ආවස්සර තත්වයට එන හැටි ඔය කිව්වේ අර ධ්‍යාන බලයෙන් ආවස්සර තත්වයට එන්න පුජ්‍යලෙන්ට ඔය කාල සීමාවෙ ඉන්න හම්බෙන්නේ නෑ ඒ කාලේ ඔය සත්තු නැහැ මිනිස්සු නැහැ මිනිස්සු ඉන්න බෑ බන් ධ්‍යාන සමාධි ඒ කාලෙත් නෑ යම් කිසි කෙනෙක් කලින් ඒ ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකවලට ගිහලා උප්පත්තිය ලැබලා තිබුණා නම් ඒ ආවස්සරත් මේ ආවස්සරත් දෙකම එක හා සමානයි. දෙකම එක හා ඒක ආවස්සර කිව්වන් පස්සේ වර්ග දෙකක් නැහැ. අපි අර කිව්වේ හැදෙන ක්‍රම දෙකක්. එකක් ස්වභාවයෙන් නැතිකම නිසා හැදෙනවා. දැන් ඔය සමහරු ඉන්නවා ඒකට දෙසුණක් ගත්තොත් ඒ <clears throat> මනුස්සයා ඉස්සෙල්ල බොහෝම නරක මනුස්සයා. ගහනවා මිනිසුන්ට මත්තම් බොනවා. නොයේ පද දිදී හිටම මිනිහෙකුගේ අණ්ඩක් කැඩුනා. අණ්ඩක් කරුණාට පස්සේ මිනිහා ඉතින් කොරගගා දැන් බනිනවා විතරයි මිනිහා මේ අර ගහ ගන්න යන්නේ නැහැ මොකද අණ්ඩක් නැති නිසා. ඊට පස්සේ මිනිහා කටහඬ නැති වෙනවා. මිනිහා ඉතින් බීලා පුරුදු නිසා උගුරු බැලනවා මොකම හරි කටහඬ නැති වෙච්චාම මිනිහා බනින්න යන්නේ නැහැ. මොකද අඬ නැහැනේ. බලනකොට මිනිහා හරිම හොඳ මිනිහා. දැන් ඉස්සරේ අපි කියන ජේමි සප්පු කියලා ජේමි සප්පු ඉස්සර කොච්චර මිනිස්සුන්ට බැන්නාද අනේ දැන් කට හොල්ලන්නේ දැන් ඈ ඉස්සර කොච්චර ගහගත්තද අනේ දැන් මිනිහෙක් පැත්තකට යන්නේ අනේ ඔය පැත්තකට වෙලා ඉන්න මොකද බලමුහම ජේමිස් හොඳ වෙලා නෙවෙයි ජේමිස් නරක කරන්න බැරි නිසා හොඳ වෙලා එයා කට හඳත් නෑ බනින්න තන් වෙන්න අඬකුත් නෑ ඉතින් ওই මිනිහා හොඳ නෙවෙයි මොකද කරන්නේ අන්න ඒ වගේ තත්ත්වයක අර ආබස්සරට උනේ නෑ මේ දැන් ජීවුන වෙවි යනකොට අපිට ඉන්න බැරි කාල සීමාවක් මෙහෙ එනවා. මිනිස්සුන්ගේ ඒ කාලේ දිනුනේ හැටියට එලා ඒ ලෝකවලට ආවි. ඒවට හානියක් වෙන්නේ නැහැ. ඒලා ජීවුනේ හැටියට එක්ක පිටසක් වලට යයි නැත්නම් සතර අපායට යයි නැත්නම් බ්‍රහ්ම ලෝක වලට නැත්නම් දිව්‍ය ලෝක වලට යයි. මනුෂ්‍ය ලෝකේ නැහැ. මනුෂ්‍ය ලෝකේ නැහැ. ජුණාට මෙන්න පිටසක් වලට යනවා. උන්ට ගිහින් උපදින්න පුළුවන් ඒ උන්ගේ හැටියට. ආපස්සට ඇලීම සතෙක් සතයි කිව්වේ ඇලීමටනේ. ඇලීම් தත්ත්වයේ සීමාව පෙන්වුවේ ඇලීමයි. කවුරුත් නෑ ඒක. කාගෙත් නෙවෙයි. ඉදාති විචාලීම් වල සීමාවට. කාන්දම් මට්ටමේ හැටි වෙයි කියන්නේ. නැතුව කවුරුත් කරන්නේ දැන් දැන් දැන් අපි හිතාගෙන ඉන්නේ මේ අපි කියලා. අපි එහෙම තත්ත්වයක් නෑ බුදුහාමුදුරුවෝ කතා කළේ මේ අපි කියන්නේ ඇලීමට. දැන් ඔන්න අපි බලමු දැන් මහත්මයා දැන් මගේ ප්‍රශ්නයක් අහවනේ. හ්ම් ප්‍රශ්නයක් ඇහුවේ මොකද කිව්වොත් ඔය ඔයා ඇහුව නෙමෙයි. ඔයාගේ ඇලීමයි ඇහුවේ ප්‍රශ්නේ. ඇලීමේදී මේක අහගන්න ඔයාගේ සිත අරකට ආකර්ෂණය වේගෙන වේගෙන ඉන්නකොට උහුලන්න බැරි ඒ උහුලන්න බැරි ගම උඩට ක්‍රියාකාරී දන්තින් වැඩ කළා. ඒක උහුල හිල්ලිල්ල නවත්ත ගන්න ඕන නිසා අර ප්‍රශ්නේ ඉදිරිපත්. දැන් අර ඒ වේගය දැන් අඩු වෙලා. ඒ ඇලීමේ ප්‍රතිඵල තමයි ඔක්කොම. ඒක නිසා සතා කියලා කියනවා. නේද? ඔව් වාද උදාහරණයක දැක්කේ අර කුජිලා දැන් කරගන්න බැරි හින්දා හොඳ වෙලා තියෙනවා වගේ. ඔව්. සිල්ලෙද්දතරෝන් ඉන්නවා බණක් කතා කරනවා මේ සූත්‍රයක් විග්‍රහ කරනවා. දේශපාලන ප්‍රශ්නයක් කරගෙන කුජිලෙක් ගැන ආ ඕක විදිලා නේ කපන්න කිව්වේ කියලා ඒ පෙරළිය ඒ මොන ලෝක විනාශයේ ආරම්භයේ දෙයාගේ මොකද්ද ඒ පිටරේ විනාශය? කොහොම ඒ විනාශය? ඒ විනාශය නෑ. ඌ හොඳට කතා කරනවා. කොහොම විනාශයක් නෑ. අර ගිනි ගැනීම උපානට ආවේ අර පෙරලගෙන. කවුද? එයාගේද? ආ ඉතින් එයාගේ අභ්‍යන්තරයේ පවතින ඇලීමේ ශක්තිය හැටිද ගින්න දව සමහරු ගිනි කුරු තියෙන්නේ මේ පිටේ ගහපුවම වත් වෙනවා. <laughs> ඉස්සර අපි ඔබ දක්වාම පුදුමයි දැන් නම් ඒ ගිනි කුරු පිටේ ගහවක් වෙනවා නායි ගහවක් වත් වෙනවා. ඈ <coughs> අන්න ඒ වගේ බොහොම ගිනියන් වෙච්ච මේ මට්ටමක් හදාගත්ත ශක්තියක් ඇති උජ්ජලේ කරේ මෙයාට. බොහොම ආසයි කිල් ගන්න Java. ඒ කිනිකූරු බොහොම පරිස්සමෙන් පාවිච්චි කරපුවාම ඉතින් එහෙමපත් වෙන්නේ නැහැ. ඒ වගේ අර බොහොම වීරිය කරන යාගේ අර නරක ටික අස් කරගන්න. නමුත් අර පොඩ්ඩේ මෙවහ වෙලා කොහරි හැපිච්ච ඇටි දුක් ගන්න ගින්න ගන්න අරගින්නේ. ඉතින් ඒකට අපි සමාව දෙන්න ඕනේ. මේ වැරදිකාරයෙක් කියන්නේ නරකයින්නේ. කොහොමද සුදුරිදේ ගෑල්ලක් කරලා දැම්මනේ. ඒක කොච්චර ලොකු එකක්ද? ඕක දාගන්න කොච්චර අමාරුද? ඒක පාරමී පුරලා කොන්න වෙලා. මේ නිකන් වැඩක් නෙමෙයි සුදි රෙද්දක් අතට දාන්න කියන කරුක. සමහරු ඉන්නවා රෙද්ද දුන්නොත් පැනලා දුවනවා. ඈ සමහරු ඉන්නවා බන කතාවක් කියන්න බෑ මං ගිහින් එන්නම් කියලා නැගිටිනවා. හරිද? ඒ අරමනේ කොච්චර හොඳ මිනිහෙක්ද? අර යගට යට තියෙන සුදු දුර්වලකමක්. ඒවා ඉතින් අනිත් එක දේශපාලනේ විනියත් ඇති කොහට හරි සම්බන්ධකමක්. ඒවා ඉතින් ඒ සුළු දුර්වල. ඒවට සමාව දෙන්න බෑ. බැන්නද? <laughs> අදයි බින්නද? ඈ චිත්ත මට්ටමින් අපි දැන් ඥාන සිත් හදාගෙන යන ආපස්සර ඊට තව කියුම් තව අපි ඒවා සම්පාදි වශයෙන් එන ඒ චිත්ත මට්ටම් රාශියකට ඉස්ස ප්‍රදේශත් අපි ඔකාසේ කොහේ හරි තියෙනවනේ ඔව් ඔව් මොනවා කියලා බය වෙන්න එපා හම්බුනොත් මටයිල කියන ස්වාභාවිකව ස්වාභාවිකව මේ තියෙන වස්තු ජීවිලා ජීවිලා කියන ආපස්සටත් වඩා කියුම් යන්න බෑ බෑ බෑ ඒච්චර අර අර ස්වභාවයෙන් මේ උනන්දුවෙන් කරනවා නම් තව එහාට තල්ලු කරන්න බලුවා මේක උනන්දුවක් මොකුත් නෑ නැතිකමට අර ජේමිස්ගේ හොඳ විල්ලුවක් ඒ තියෙනවා ඉතින් ඒ ගානට වැඩේ කෙරෙනවා හොඳයි පින්නතුනි දැන් තව ප්‍රශ්න අහන්න තියෙනවා නම් හැවට කමන්නේ මේ අපි මේ විදිහේ ආරම්භ කළා අපිට හොඳටම පේනවා කොයිතරම් පිපාසයක් මේ හදවත්වල මේ ධර්මයේ පිළිබඳව පවතිනවාද කියලා අර අපි සිල් රැද්ද ගැන කතා කරද්දි ඒකමයි දැන් මේකට ආරෝපණය කරන්න පුළුවන් ඒ මොකද අර තමන්ගේ సంతානයේ පවතින බලවත් බලවත් බලපෑම. මොකේ බලපෑමද? ශ්‍රද්ධා ප්‍රඥාගේ බලපෑම. ඒත් ශ්‍රද්ධාවත නෙවෙයි. ප්‍රඥාවේ බලපෑම නිසා ශ්‍රද්ධාව මතුවෙන්නේ. ඒක නිසා මේ පින්නතුන් <coughs> ඒ උනන්දුවයි මේ නැතු ඔයා හිතනවා නෙවෙයි අර අභ්‍යන්තරයේ තියෙන ධර්ම ශක්තිය විශ්ෙන් ඔය අයව මේකට කුළු ගන්නට. ඉතින් නොකර බෑ. අන්නේ සත්‍යයක් දා කරගෙන මේ ලෝකේ පවතින මේ සාමාන්‍ය සත්‍ය දේශ බලනකොට නම් බොහොම භයානිකයි. නමුත් මේ ජීවිත දේශ බලනකොට ඒ භයානිකත්වය සියල්ලම නැතිලා. ඊටාම සෞම්‍ය ස්වરૂපයක් හිතලමතර සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ධර්ම අසා ගැනීමෙන් තව තවත් ඒ තමන් විසින් තව සකස් කරගෙන යන ධර්ම හොදාකාර ශක්තිමත් කළා හිතන් නියම தත්ත්වයට ගුණ කරගන්නයි මේ ධර්ම තව තවත් අවශ්‍ය වෙන්නේ. නිසා මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් ලැබෙන්නේ උපකාරය. ඒ නිසා ඒ අහලා ඒන් සම්සිල්ලටපත් වෙන්න මේ සෑම දිනාටම <clears throat> මේ උත්සාහය ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විසින් මේ අවස්ථාවේ රැස් කරගත්තා සකල කුසල පුණ්‍ය සම්භාරයේම ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථාන වලටත් අපාපැසුරු කරන්නා ස්ථානට අධිගෘහ සියලුම දිව්‍ය රාජ සමයාමේ පින් අනුමෝදන් වෙත්තා. මේ ශායම් දිනාටම මේ දිවිරාජ සම්ණයාගේ ආශිර්වාදයේ යොමු වී ඔවුන්ගේ ජීවිත සාර්ථක බවට පත් කර ගැනීමට දී හැකි සහායක් කළ යුතු උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයාට තම තමන් නමින් සීමේ පරිලෝකයේ මව්පියාදී ඥාති වර්ගයාටත් බොහෝත පින්නතුන්ට දෝසතුන්ට තම තමන්ටත් මේ ශක්තිය කාන්දෙම් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා ජම්මේ කියන ගාථාව